මනෝරංජන ගී ජනරංජන ගී තිලකරත්න කුරුවිට බණ්ඩාර සමඟ සංහිඳියාව කියන වචනය අපිට දැන් නිරන්තරයෙන්ම ඇහෙනවා. හැබැයි මීට දශක ගණනාවකට පෙර මේ වචනේ අපිට ඇහුන්නේ නැහැ. හැබැයි අපට හිතෙන දෙයක් තමයි මේ කලා ලෝකයේ අරගෙන බැලුවොත් කලා ලෝකයේ සංහිඳියාව අමුතුවෙන් ඇති කරන්නට කිසි කෙනෙක් උනන්දු වෙන්නේ නැහැ. හැබැයි කලා ලෝකයේ සංහිඳියාව කියන එක කලාව ඇසුරෙන්ම නිර්මාණය වුණාය කියලා. දැන් අපේ රටේ සිනමා රසිකයින් වැඩියෙන්ම ආදරය කරපු ඕල්වර් සම්දුන්න ආදරය කරපු කලාකාරිය රුක්මනී දේවි ආගමෙන් බෞද්ධ කෙනෙක් නෙවෙයි. ජාතියෙන් සිංහල කෙනෙක් නෙවෙයි. ඇය ශ්‍රී ලාංකේය කාන්තාවක්. හැබැයි අර ලතා මංගেশකර් වගේ මුළු රටම ආකර්ෂණය කරගත්ත මුළු රටම පිනවපු අසහාය ජනප්‍රියතම කාන්තාව බවට පත් වුණා. කිසි කෙනෙක් ඇගේ ජාතිය ජන්මය කුලමල ගැන එව්වේ නෑ මතක් වුනේත් නෑ මෙන්න මේ ප්‍රති සාමයේ ප්‍රතිමූර්තිය කල්පනා කරලා බලනකොට අපට මොනතරම් කලාකරුවන් හිටියද මේ සංහිඳියාවට දායක වෙච්ච මොහමඩ් ගවුස් මාස්ටර් අහමඩ් මොහිදීන් ඉබ්‍රහීම් මොහමඩ් සාලි ටී.එෆ්. ලතීෆ් මොහිදීන් බෙග් හරුන් ලන්ත්‍රා මේ කිසි කෙනෙක්ගේ ජාතිය ජන්මය අපට මතක් වුණේ නැහැ. අපි ඔවුන්ගේ ගීත රසවින්දේ අපේම අය හැටියට අපේම වර්ගයේ අය හැටියට හිතලයි. දැන් අපි මේක මතක් කරන්නේ මේ සංවිද්‍යාවත් ගැන අපිට අලුතින් හිතන්න සිද්ධ වෙලා තියෙන නිසා. නැත්තම් අපිට ඔවුන්ගේ ජාතිය ගොල්නමලා ගැන කතා කරන්න අවශ්‍යත් නැහැ. අපි මේ ගායකයා කිව්වම ඔහු අපේම ගායකයෙක්. ඔහු අපි අපේ කලාකරුවෙක්. අපේ ආදරය ගෞරවය දිනාගත්ත කෙනෙක්. ඉතින් ඒ නිසා මේ කලාකරුවන් එදා අපට උගන්වපු සංහිඳියාව තිබුණා නම් මේ ආරවුල්, වියවුල්, විරසක, දේවගිරීම්, ඝාතන, ප්‍රචණ්ඩ ක්‍රියා කිසිම දෙයක් අපාතර සිදු වෙන්නේ නැහැ. මං හිතන්නේ නැවත මේ සංහිඳියාව ගොඩනගන්නම් මෙන්න මෙවැනි කලාකරුවන් පිරිසක් නැවත බිහි වෙන්න ඕනේ. ඒ බිහි වෙච්ච කලාකරුවන්ගේ කලාව රසවිදිය හැකි රසික ප්‍රජාවක් අපි අපේ රටේ ඇති කරන්න ඕනේ. අද අපි මතක් කරන්නේ අපේම ගායකයෙක් ගැන සිංහල ගීත රසිකයින් අමන්දානන්දයටපත් කළ හරුන් ලන්තරා ගැන නම මේ විදිහේ විජාතික නමක් නොතිබුණා නම් ඔහුට අපේ සිංහල නමක් තිබුණා නම් ඔහු අපේම කෙනෙක් තමයි. දැන් කල්පනා කරලා බලනකොට අපි හිතන විදිහට නම් හරුන් ලන්ත්‍රා කිව්වතෝ අපේම කෙනෙක් තමයි. අපි ඔහුගේ ගීතයක් අහලා තවදුරටත් ඔහු ගැන කතා කරමු. आखाव नवी रूपारा अधेशोक पाण पवंदे जपान सदा कल करोके कम न पे සමගා මවා ප්‍රේම රසදල් සදා ලෝකයේ මේ මවා ප්‍රේම රසදල් සදා ලෝකයේ මේ මහායාන පන්දි ලෝකෙමෙනි සානිගාදේ මුලාවේ විනුවාතයි සෑමවවාදේ මේ විරූප ඡායා අහු තෝක පානා ලෝවේ සෑමදා භාවනා ඇතුගේ ගුණ කවිනෝදෙන් සංගේ භාවනා ඇතුගේ ගුණ කවිනෝදෙන් මහා සාගරේදී නැති යාවි කවුදා එදේ සම්මේ සංහා ලොවේ ගෝර මායා मैं वीरूप छाया कदे तो कपाना लोवे तैमदा संहा आसावतादा मवा रूप छाया कदे तो कपाना लोवे तैमदा හරුන් ලන්ත්‍රා මේ පුංචි ගීතෙන් පුංචි බණක් කියෝ වගේ මට හිතෙන්නේ. මේ බෞද්ධ සංකල්පයක් ඊටාම මනරම් විදියට හරුන් ලන්ත්‍ර අපට කියනවා. මේ ඉස්ලාම් බැතිමතෙක්. මේ ගීතයේ පද රචනා කරන්නේ ආටිගල සරච්චන්ද්‍ර. ඔහු ගීත රාශියක් නිර්මාණය කරපු මුල් අවදියේ ගීත රචකෙක්. ඊටාම වටිනා ගීත බෞද්ධ සාහිත්‍යයේ ආభాසය ඇතුව දැන් මේ ගීතේ අපිට ලෝවැඩ සංගරාවේ යම් යම් සංකල්ප අර ඇතාගේ කුණ පිට කපුටන් වහලා මේ කුණ කන සත්වයා ලබන විනෝදය ගැන සඳහනක් තියෙනවා. දැන් මේ ගීතය ඇත්තටම මේ හින්දි තනුවක්. හැබැයි අර හින්දි තනු තෝරා ගැනීමේ අපේ සංගීතඥයින් මේවා තෝරගත්තේ කොහොමද මොකක් හරි නිර්ණායකක් තිබුණා කියලා පේනවා මේ වගේ තනුවක් අපි සිංහල ගීතයකට තෝරගත්තාම විශාරද අරවින්දට මම හිතන්නේ මේක මේක මැනලා බලන්න පුළුවන් මේ වගේ තනුවක් නිර්මාණයක් තෝරගන්න අපි සිංහල ගීතයකට මේ සංගීතඥයාට මොනතරම් සංගීතඥානයක් තිබුණාද මේක වටිනාකම තේරුම් ගන්න කියලා. ඒ කාලේ මේ හුඟක් හින්දි ගීත මේ ලංකාවේ ප්‍රචාරය වෙලා තිබුණානේ. ගුවන් විදුලියෙන් පුදු දස දහස් ගාණක් ඇහුණානේ. ඉතින් ඒ අතරින් මේ තෝරගන්න තියෙන එක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ඒ තරම් ගීත සංඛ්‍යාවක් තිබුණා. ඉතින් අර තමා ගායන මේ මේ දාර්ශනික අර්ථ, ධර්මාන්විත අර්ථ වලට ගැළපෙන විදිහට මේ තෝරගෙන බොහොම හරබර ගතියක් තියෙනවා සරල ගතියක් තියෙනවා රාගධාරී ගතියක් තියෙනවා හැම එකෙම හොඳ මිශ්‍රණයක්. ඔය මේ මේ ගීතය ඇහෙනකොට මට හිතුණා අර ග්‍රැම්ෆෝන් ගීත වලට තෝරාගත්ත පොඩි අර සරල ශාස්ත්‍රීය තනුවල නෑකමක් මේකටත් තියෙනවනේ. ටිකක් තියෙනවා. ඒ මම අර ඉන්දියාවෙන් ආපු ඒ හින්දි ගීත වලට ඒ නැඹුරුව තමයි මම හිතන්නේ. මේ තියෙන්නේ. අපේ සිංහල සිනමාව ජනප්‍රිය කලාවක් කරන්න, ජනකාන්ත කලාවක් කරන්න උදව් වෙච්ච ලොකුම දෙයක් තමයි අර දෙමළ හින්දි සිනමාව වගේම සිංහල ගීතය. සිංහල ගීතයත් එක්ක තමයි මේ අපේ රසිකයෝ චිත්‍රපටයට ආදර කරන්න පටන් ගත්තේ. අපිට මතකයි අපි පුංචි කාලේ අර චිත්‍රපටි බලලා එළියට එනකොට ඒ චිත්‍රපටයේ තිබිච්ච මොකක් හරි මේ මේ මතක හිත සින්දුවක් කී කී තමයි රසිකයෝ එළියට බැස්සේ. මේ ඒ සින්දුව තමයි මේ මේ තොලින් තොලට ගියේ. ඔව් ප්‍රේක්ෂකයෝ මේ සිනමා බලන්න ගියේ මේ ගීත අහන්න. ගීත අහන්න. ඒ තරමට ගීතයයි සිනමාවයි බැඳිලා තිබුණා. චිත්‍රපටය නිසා ගීතය ජනප්‍රිය වුණා, ගීත නිසා චිත්‍රපටය ජනප්‍රිය වුණා. මම හිතන්නේ හරුන් ලන්ත්‍රා අපේ චිත්‍රපටය ජනකාන්ත කලාවක් කරන්න පුදුම දායකත්වයක් දුන්නු කෙනෙක්. ඔහුගේ මේ උච්චාරණය, ගායන විලාසය එක ඒ කොයිතරම් මధుර තනුවක් දුන්නත් කොච්චර සංකීර්ණ තනුවක් දුන්නත් ਉਹ ඉතාම මනරම් විදියට ගායනා කරා. මට මතක වෙනවා සිහින් සිරුරක් තියාගෙන උස සුදු <laughs> චරිතය. ඔව් කඩවසම් කඩවසම් රතු පුද්ගලෙක් මේ මේ මං කියපු ප්‍රස්තාවනාවට ගැළපෙන අපේ සිනමාව ජනප්‍රිය කරන්නට උදව් කරපු ඉතාම මනරම් ගීතයක් මේ ඊළඟට අපි අහන්නේ. කුල සුලගේ පනියුඩායි කෝකිල රජදානේ ඊතල සුලගේ පනියුඩායි කෝකිල රජදානේ අපනුයි දුල් පෙමදකනේ අද කුමරුනි සුරුහි සමල් තිකුනි ඕ සුරුහි සමල් තිකුනි పాని పెండ్లవ గుమ్మటి జయ పాని తిరునాహద సంతాని నద కమల్ మల్యా ගීතේ දියෙල්ලයි අප සංගීතේ කරුණ ලංකා සුජාතා අත්තනායක සමගයේ ගීතය ගායනා කළේ සරත් විමලවීරගේ පදමාලාව තනුව නිර්මාණය කරන්නේ TF ලතීෆ් ලතීෆ් මාස්ටර් මම හිතන්නේ අපේ සිංහල සිනමාවට ලොකු සේවාවක් කරපු සංගීතවේදියෙක් විශේෂයෙන්ම සිරිසේන විමලවීර මේ සිංහල කරණය කරන්න හදපු සිනමාවේදී ලතීෆ් මාස්ටර් ලොකු දායකත්වයක් දක්වුවා මේ ගීතය අපි උපුටගත්තේ සීගිරි කාශ්‍යප චිත්‍රපටය. මේ යුග ගීතය ඒ චිත්‍රපටයේ ගීත අතුරින් ඉතාම ජනප්‍රිය වෙච්ච ගීතයක්. විශාරද අරවින්ද මේ ලතිෆ් මාස්ටර්ගේ මේ තනු නිර්මාණය සංගීතය පැත්තෙන් ඔබ දකින්නේ. ගුවන් විදුලි වාදක මණ්ඩලයනේ හිටියේ මට හොඳට මතකයි. A J Kareem Latif master එතකොට එම් ආරිදාස කුලරත්න තෙන්නකෝන් මේ වගේ ලයිනල් අල්ගම මේ හුඟා විශාල දායකත්වයක් දෙන්න මේ තනු නිර්මාණය කළා. මොකද ඒ කාලේ ලොකු ප්‍රශ්නයක් තිබුණා තනු නිර්මාණය කරන්න අය නැහැ. <laughs> ඉතින් අර වාද්‍ය වෘන්දේ සමාජිකව තමයි හුඟා මේ මේක ලතිෂ්ඨ හොඳ නිර්මාණයක්. ඔව් මම හිතන්නේ සංගීත නිර්මාණය කිරීමේ හැකියාව එන්නේ වාද්‍ය වෘන්දයක මේ නිපුණත්වය ලබනකොට සංගීත භාණ්ඩ අත ගන්නවා ඒ සංගීතය මේ ඇසුරේ ඉන්නේ එහෙම අය තමයි හුඟක් සංගීතඥයින් බවට පත් වුනේ. අපි තවත් ගීතයක් තෝරගත්ත හරුන් ලන්ත්‍රා ගායනා කරන මේ ගීතය අහන්න මේ ගීතයත් අතිශය ජනප්‍රිය රසිකයින් අතර තුඩ තුඩ රැව් පිළිරැව් දෙන ගීතයක්. ඒ ලයාන්විත ගීතය ඉන්ද්‍රාණී විජයබණ්ඩාර සහ හරුන් ලන්ත්‍රා ගායනා කළේ ගීතය උපුටාගත්තේ හිතට හිත චිත්‍රපටයෙන් සංගීතය නිර්මාණය කරේ සිසිර සේනාරත්න ජෝර්ජ් ලෙස්ලි රණසිංහගේ පදවැල දැන් මේ එකතුව ඊටාම මිහිරි ඊටාම කර්ණ රසායනයි චිත්‍රපටයත් එක්ක ඊටාම මනවින් බැඳුනා මේ ගීතය ඉතින් මේ කටහඬවල් දෙක මේ හරුන් ලන්තාගෙත් ඉන්ද්‍රාණි විජේබණ්ඩාරගෙත් මම හිතන්නේ මනමින් සුසංයෝග වෙනවා. විශාල දරවින්ද. අර මේ ශ්‍රවණය කළාට පස්සේ කාලයක් මියන් දෝංකාර වෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ හොන්ටින් කියලා. අනේ හොන්ටින් ගතිය ඉතාලම අපූර්වට තියෙන ගියක් මේක. පුදුම විදිහට ෆිෂර්ම අපි කල්පනා කරන්නේ මම පසුබිම කොහොමද කියලා. මේ මේ කොහොමද මේ නිර්මාණ ශක්තිය ලැබුණේ කියන එක. සංගීත පසුබිම. ආශ්චර්යයක්. ඒ තරම් ලස්සනයි තනුව. ඇත්තටම සිසු සේනාරත්න චිත්‍රපට ගන්නාවක ගීත නිර්මාණය කරා. ඒ ගීතය අතිශයින් ජනප්‍රිය ගීත බවට පත් වුණා. දැන් හතපාන චිත්‍රපටයේ සංගීතයට මම හිතන්නේ සිසු සේනාරත්නට සරසවිය සම්මානයකුත් හිමි වුණා. ඉතින් මේ යම් කලාකරුවන් බිහි වෙන ඔවුන් මේ ජන්ම ප්‍රතිභාවක් අරගෙන උපරිණ අය. වාසනා ගුණය. වාසනා ගුණය තර ප්‍රතිභාවන් කියන ඒ කියන්නේ ඒකනේ. ඉතින් ඒ නිසා මේ හරුන් ලන්තරලත් මං හිතන්නේ මේ ගායන කුසලතාවය ජන්මයෙන්ම අරගෙන ඇවිල්ලා මේ සිංහල ගීතය පෝෂණය කළ අය. ප්‍රේමසිරි කේමදාස සිංහල සිනමා සංගීතයේ කිසියම් විදිහක වෙනසක් ඇති කරපු සංගීතඥයෙන්නේ. ඔහුත් මේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය සම්පූර්ණයෙන්ම පිළිකෙව් කළා. මේ වෙනත් සංගීත ප්‍රකාර වලින් ආభాසය ලැබලා සිනමා සංගීතය පෝෂණය කරන්න හදපු වෑයම් කරපු සංගීතවේදියෙක්. මේ සැනසුම කොතනද චිත්‍රපටය ඒ සංගීතයේ නව ආරකට යොමු කරපු සංදිස්ථානයක්. ධර්මශ්‍රී ගමගේ ලියු පදමාලාවකට ප්‍රේමශ්‍රී කේමදාස තන් නිර්මාණය කරනවා. හරුන් ලංසා ගායනා කළා. එය විස්මිතයි කියලා මට හිතෙන්නේ. අපි ඒ ගීතය අහමු. තුලන් කුරුල්ලෝ හිමින් ඉගිල්ලේ මල් සුවඳ පියාගේ රැගෙන එන්නේ ආදර උයනේ දුරට වෙන්නේ ඔච්චම් ඒ පදනම උඩ තමයි මෙවැනි තනුවක් ඔහු නිර්මාණය කරන්න ඇත්තේ. විශාරද අරවින්ද මේ සංගීතය ගැන යමක් කියන්නේ. අනේ මේ අපේ සංගීතයේ අමුතුම මගකට යොමු කළා නේද? සුනිල් ශාන්ත, සුනිල් මේ කවුද මේ ආනන්ද සමරකෝන්, අමරදේව ඒ කිසිම මේ ආරකට නැතුව බටහිර සංගීතය මිශ්‍ර කරගෙන අපේ මේ ගීත කලාව අමුතුම පාරකට හැරෙව්වා. ඔව් මම හිතන්නේ ශ්‍රී ගුණසිංහ වැනි විචාරකෙක් විශේෂයෙන්ම මේ සැන්සම කුතුන් චිත්‍රපටයේ සංගීතය ගැන කතා කරලා කිව්වේ සිංහල චිත්‍රපටයක තේමාත්මක සිනමා සංගීතයක් මුල්වරට ඇහුවේ සැන්සම කුතුන් චිත්‍රපටය කියලා. එවන් සංගීතයක් තමයි ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සිංහල සිනමාවට හඳුන්වා දුන්නේ. ඊට දායක වූ කෙනෙක් තමයි හරුන් ලන්ත්‍රා. හරුන් ලන්ත්‍රා කියන ගායකයා අපි අද අනුස්මරණය කළේ එතුමාගේ 87 වෙනි ජන්ම සංවත්සරයේ සැප්තැම්බර් 2 වෙනිදා ගුවන්විදුලියේ අපගේ යුතුයකමක් තමයි මේ අප පින වූ අපේ සංගීතය ගීත කලාව පෝෂණය කළ සංගීතඥයින් අමතක වෙන්නට ඉඩ නොදී සදා මතකයේ රඳවා තැබීම ඒ අරමුණු කොටගෙනයි අද අපි හරුන් ලන්ත්‍රා ගැන මෙහෙම කතා කළේ ජනරංජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වය අචලා ගුණසේකර නිෂ්පාදනය සුරේකා පෙරේරා